උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මේකද නිතරම වදන්නේ සුදීවි යෝගාවචරිතක නිම ධර්ම දේශනාව පවත්වනවා Thank you. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අක්ඛෝ කුලෝතසෝ දුක්ඛසුවතෝ චස්තමුදු අනතිමාරු සන්තොස්සකෝච සුභරෝ ජීවස්සිතෝ සදල්ලවකවුද්ධි සංතේන්ද්‍රයෝ චනිසකෝ ජීවස්සදම්මෝ කුමේසු අනනුබින්දෝති ප්‍රාර්ථනා කරමි. කවුරුන් බුදුකාමී මාසේ වලහන සෝදාගම මහා සංඝරත්න අවතරයි. අපි සත්‍ය පාදලා තුන් දවසට පවත්වාගෙන ධාර්මිකයක් වශයෙන් අදත් මේ විලාව සම්බන්ධයෙන් පාරමනාතු සම්බන්ධ කරගෙන විපස්සනා ධර්ම දේශනාවයි මුලන්නේ. ඉතින් අපි පසුගිය පාර 12ක් මේ එකම සූත්‍රයක් ඒ විශ්වවිද්‍යාලයෙන් නැත්නම් ආරම්භ කරගෙන ප්‍රශ්න දේශනා මාලාවක් වශයෙන් පාසාවනා නිසා අදට මාත්‍රකාව ජීවිතයේම තියෙනයි තිබුණු. අපි ඊටත්යේ අප්‍රතිච්ඡ කියන ලක්ෂණේ සාකච්ඡා කළා. ඒ ගාවට සල්ලාවක වෘත්ති, නාමක වෘත්ති එනකන් ජීවිත කරත්තේ පැහැදිලි බව කියන කාරණා දෙක තමයි අපි පසුගිය සතියේ සාකච්ඡා කරේ. අද මේ ඉතිපත් කරලා තියෙන්නේ අන්තිම පිළිබඳ. මේ කොන සස්සල වචන යන්නේ මුක්තිය සාන්ත වූ ඉදුරංගත් ආවු තැනක්. සාන්ත වූ ඉදුරංගත් තැනක් සාන්තින් වූ. අතන සාන්තින් වූ කියලා කියන්නේ සාන්ත වූ ඉදුරංගත් බව. මේක බුද්ධ ශාසනයේ විශේෂයෙන්ම සාමාජික ලක්ෂණක් වශයෙන් පිළිගන්න ගන්නවා ඒ ශාසනයේ යෙදෙන යෙදෙන ජයගත යෙදෙන කෙනා එන්නේ එන්නේ එන්නේ ඉන්දිය සංගමයේ යම් වෙනස්කම් එන්නවා එන්නේ දුයි එන්නේ වඩා කටයුතු කළ යුතුයි කියන එක මේ බුද්ධ ශාසනයේ විශේෂ ලක්ෂණක් කරලා ඒක ඒ ශාසනය කතාවේ ශාසනයේ දෙකී ගත කරන්නේ අනිකුත් ශාස්ත්‍රවලදී ගත කරන්නන්නේ වෙනකොටක් කියමල ලකුණක් වශයෙන් සුදු දෙකේ විවිධ රකාන්තරවල දක්වලා තියෙනවා. සම්බුද්ධ වහන්සේ සම්බුද්ධ ශාවකේ දැකපු ගමන් අනිකුත් දීප්තයන් විසින් තමනුත් තමන්ගේ ගෝල බාර පිස්ත වහාම සංවර කර ගන්නවා. අන්න ගෞතම සර්වඥාන්සේ වදනා වුණාසේ මේ ආසන්නවල හැදෙනවා කියලා කියන්නේ ඒ නිසා උන්වහන්සේ අපි ආසන්නවල හැදිලා දැක්කොත් ආය අපි කියලා සම්බන්ධ වෙන්නේ එකක් නැහැ වගේ එකක් නැහැ කිය බොහොම ඉක්මනට සංවර කරගන්න. ඒක නැත්නම් ධර්ම ශ්‍රාවකයන් වහන්සේ නාස්තික කොට තමයි පිටදාන කරගන්නවා. ඒ මොකද කරද තිරසක්ම ඒලත්තෝ ස්වාගත භාවයේ පැමිණීමේ සාගත බව ඉතිරි. ඒ වගේම ධර්ම ශ්‍රාවකයන් කීර්තනාවාසෝ යන්නේට අද ජීවිත කාලයේ භවයන් වාක්‍යයේ උපෝ සර්වඥ සාවකයන් වාක්‍යයේ සම්බන්ධ කමිනේ ඒ කියන ගමයාන්තර සම්බන්ධ සංස්කාරය පිළිබඳව. අනේදී සරමලාවකදීම යන්න කලින් අනේදී කියන සාකච්ඡා කරනවා කියන සාකච්ඡා කරනවා අපි අන්නේ අපවත් දැනට ඒ නිසා අපි උදාහරණයක් තියෙනවා. ඉතින් මේක පිළිබඳව උගක් ගවේෂණය කරන බෑදකාන්‍ය චින්තකයන් සඳහන් කරන්නේ සර්වඥ වහන්සේගේ රාජ්‍ය කුල උප්පත්තියම තමයි මේකට හේතු වෙන්නේ. ඒකට රාජ්‍ය වංශේ ඉන්නවා නම් රාජ්‍ය වංශයක රජු කෙනෙක් උපදිනවා නම් එයාත් අර ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා මේ සූත්‍රක බලනේ. දැරුවට පස්සේ කන්ද ගන්න බෑ. ආජාපන්න ඇතිලත් රජු කෙනෙක් තමන්ගේ රාජාංගනේ රජු නිකුලේ එහාට මෙලා දුණා දැක්කොත් රටවැසියන්ට ඉතා ගන්නවා. ඒක සර්වඥාන්තිගේ දැවතිච්චේ සංස්කෘතික ගති, ඇදිච්ච ගති, ධාතිය කියන අපිට ධාතකේ කියන අපට. ඒ අකයිම තමයි උදාහරණයෙන් ගන්නා දුක දීකාන්තරයන් වහන්සේ ඒ රාශිය වෙනවා කියන්නේ. මේ දෙන්නගේ සාක්ෂ්‍ය ඒ ගති අත රජතුගේ ගති සාංකම් කෙරේ පිටවන් උත්තරවත් නේද සංස්කෘතික ලක්ෂණ. අනිකුත් සෑම සාස්තුවරයක මොනම කාලෙකින්වත් මිනිස්සෙගේ සාමාන්‍ය හැසිරීම ගේමු ඉඳලා ඉන්දියාව නේද ඒක පිළිබඳව හොයනකොට පැහැදිලිවම කියලා කියන්නේ ඒ ළඟින් වාක්‍ය විශ්ින් ආරාධංගේ කල්පලස් රාණ පෙරුම්පරුමි පෙරුම්පරුමි එනකොට ඒක උත්පත්තිම ගණන උත්පත්ති ගණනවද මොකද ඒක මේ අතර වංශයෙන් පැවිදි වෙන සෑම කෙනාටම අනුම අනුශාසනා කරන්න එහෙම කරන්න කියලා කියන්නේ පුංචි කරුණාවක් පිළිබඳ. ඒක මොකද මේ කර්මතම ලෝකයා දුස්සීලා. මේ සාසන පැවිදි වෙන්නේ හතර වර්ණයෙන් ඇත්තු ඇවිල්ලා පැවිදි වෙනවා. කරුණාවෙන් වචනාසික ඇසුරෙන් මේ ඉන්දිය ධර්මයේ පිටුවා ගත්තා කියලා කියනකොටම ඒක මේ සමාජික වශයෙන් රටකොටවල සාසනයට දෙන්නට ලොකු අනුග්‍රහ කරලා තියෙනවා ලොකු සාසනික අනන්‍යතාවයක් කරලා තියෙනවා ඒ නසෝලයි ආසීවර කලින්දාස රාත්‍රියේ එකපු හිඳ හතරෙන් එකක් එන්න දෙනවා විවිධ විවිධ රැස්මිනේ පැමිණිච්ච 54 දෙනෙක් සර්වඥාන්සේගේ පාමුල වැටිච්ච ගමන් එකම වර්ණයකටපත් වෙලා අනුපාත එකක් සහ පාපාට අරත් හිත එකම වර්ණයෙන් පස්සනට යනවා. ඒක නිසා වේවන්‍යෝන් අද්‍යෝගතෝටි අනුන්නම් පත්‍රවේදි තබ්බන් කියලා. කොයි වර්ණයෙන් නැත්නම් කොයි කුලයෙන් පැවිදි වුණාද මේ තුන්දෙනාම දැන් ඒ ජාතක කුලය අතහැරලා වාක්ෂි කුල වාක්ෂිකෙක් වෙන්න උත්සාහ කරන බවද මේ අදිනමතරේක ලස්සන බුද්ධේ නැත්නම් මේ රතනම සූත්‍රය පදා කරනවා. මෙන්න මේකයි මේ ගෞරවණාසිකේ තියෙන සාමර්ථයක් අත්දැකීම. උන්වහන්සේ තමයි වහන්සේ වශයෙන් ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගැනීම සාක්ෂිකුල කුමාරයෙක් වශයෙන් ලැබිච්ච දෙයක්. නමුත් එසේ මෙසේ කෙනෙකුට අමාරුයි. ඒක තමයි ශිෂ්‍ය පිළිවෙලේ වෙන්නේ. වික්ෂු වික්ෂුනේ පාද උපාස්සා කියන සාවධිත වෙන්නේ කොහොමනම් පදවන්නද? කොහොමනම් පනවන්නද කියන එක නම් හිතාගන්න. එතන මේක තමයි අපි මේ අවුරුදු 2500 බලාගත වූ සාසන ඉඳගෙන කල්පනා කරන්නේ. අරුවචන් වහන්සේ කාර්ය කුල ගත්තේ. ඉතින් වැඩ කුල වන්ත පිටින්දා ස්වභාවයෙන්ම මේ ඊතර කුමාරයෙක් වශයෙන් මෙවුවා ඇතුමයි ඉපදිලා කියලා. මේ වෙන්නේ. නමුත් අපිට මේ දෙන්න හදන්නේ අපි සාස්ත්‍ව කුල වංශිත කරගන්න. මොකෙන්ද මේ ආර්යවංශ භාවය ආනේකදී සර්වඥාගේ ඉන්ද්‍ර සංවරය සම්බන්ධයෙන් දේශනා කළ තියෙනකොට දැනුව බැලමට නම් එච්චරම ගැඹුරක් එන්නේ නැහැ කියන සාමාන්‍යයෙන් ධර්ම ධර්මයක් කියන්නේ. විචාර ධර්මයක් නෙවෙයි. සර්වඥාට පසලක්ෂම ධර්මවලින් සීලනාම වල දෙවෙනි එක තමයි මේ ඉන්ද්‍රිය සංවරය. මේ ඉන්ද්‍රිය සංවරය විනය පිටකේ ගත්ත පිටු කරන්න පුළුවන්. මුලින්ම පිටකේම තියෙන්නේ මේ ඉන්දිය සංවරයේ මාර්ගයේ තමන් රාජ්‍ය කුලිය නියෝජනය කරන ලෝකයාට ආදර්ශයක් ඉදිරිපිට සම්බන්ධයෙන් ගන්න බැතරක් ශිව මට්ටමට විනේක කපලවල දෙලා විස්තර වශයෙන් එන්නේ. ඒ වගේම තමන්ගේ ජීව සංවර සමාධි සංවර ප්‍රඥා සංවරය පිළිබඳව මේ ඉන්දිය සංවරයේ වැඩ කරන හැටි සූත්‍ර පිටකයේ බොහෝම ලස්සනට ඉකරනවා. මෙන්න මේ දේ අතගාපු දවසේ තමයි මෙන්න මේ දේ Taman තුළ දික්කෙන්න පටන් ගන්න දවසේ තමයි ඔත ධර්මයේ පිහිටක්. ඒ වාදන තමයි අතගාපු පිළිනක් හිතන්න පටන් ගන්න උත්පාදනයේ චිත්තක්ෂණය ගලම ඒකට බාහිර දෙවිතුන් කියලා තමයි කොහොමද මේ ඉන්නේ වාතයේ ඉන්ද්‍ර සංවේ පිළිතන්නේ මේ ලෝකයා ලවටලා ලෝකයාගේ ආලප්පන ආලප්පන ලබලා දාන සංස්කාර ලබන්න නෙවෙයි අරන්නේ ගත වෙන්නේ සුක්ඛ මූල ගත වෙන්නේ මේ මේ දුෂ්කරමක් කරන්නේ රත්පුරුල හොඳටම අහන්න නෙවෙයි මට ඒක එතනම ලාභ කියන ඉන්ද්‍රාණය මම සීල සංවරය සමාධි සංවරය ප්‍රත්‍යක්ෂ සංවරය කරන්නේ ඒක කවදාවත් මතු ජීවිත සැප පිළිද නෙවෙයි මේ ජීවිතයේ මේ කුමන චිත්තක්ෂණය ඒක නිසා මේ ඉන්ද්‍ර සංවරය ලොකු බණක් නිසාට බණ. ඒ නිසාට බණ ඇතුළට එන්නේ නැතුව පිටතට විතරක් දෙන්න ගියාම කෝම් විතරයි දෙන්න විතරයි. ගන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි නංකුසීලියකට දුෂ්කර වස්තුවකට ඇතුළට මේ බණ ඇදෙන්නේ නැත්නම් ඊට කාලෙක මානසික ආකාරයක් කරලා එන්නේ කියලා උඹ බලපෑ. ඒ නිසා මේ ඉන්දිය සංවරයේ පිටතට ඇතුළටත් දැනෙනවා පිටුටත් දැනෙනවා එයින්ම ඒ අනාත්මයි මෙන්නේ අනාත්ම ධර්මයේ විස්තර සහිත විශේෂම දේවගත මනුෂයාට මේ බුදුහාමුදුරුවෝ දැනතුරු ජීවනාරාමේ තමන් ඉන්නවා වාගේ පුතුම පිළිච්චකයක් එනවා ඒ වගේම තමයි කර්ම පුතුමයි මේක අකිලියෙන් පිළිසර දෙයක් බව තේරෙන්න පටන් ගන්නවා. අතම ගන්නවා. එළවල ගන්නවා. ඉතින් ඒක සඳහා අපි යම් ආකාරයේ අනුග්‍රහයක් දැක්කේ යුතුද අන්න ඒකයි මේ කරලා දෙන කලාව. ඒ කලාව ගන්න නැත්නම් කොච්චර කෙරුවක් මේක සත්‍යාවේ දෙල්ලෙන් අල්ලන තුරු පිටින් අල්ලගත්තා වගේ දඬු පදේ ගන්නවා වගේ අඳු පදයකට පත් කර ගන්න සමහර වෙලාවට එන්නේ එතුමා තානුවෙට වැටලා මාත්‍රි ප්‍රතිපදාවෙන් පහළ වෙනවා. එහෙම නැත්නම් ඕනෑට වැඩිය මේක ඉදිරියට කෙරෙහි නුඹේ අනිකා අරන් වාගේ වෙන සමාන ඇතුලේ මේක අනුගායයක් වෙන්නේ නැහැ සමරෙයිත් නැහැ කිව්ව ඒ කාන්තේ මේ මුචල කාමසුබලි කාමසුබල වැඩ අර මධ්‍යම කරදරාවේ දෙන දෙක උත්තර ඉදිරියට යන හැම චිත්තක්ෂණයකම මේ ඉන්දිය සංවැදේ පිළිබඳ වගකීම යෝගාවතරේ කියන ඒක මාගේ ජීවිතාලෝකයන් සඳහන් කරලා තියෙනවා තමයි යෝගාවචරයක බවදී මේ ලබාගෙනම කටයුතු කළ යුතුයි. මුලින්ම වචනයක් පාවිච්චි කරන උදාහරණයක් නැවතියේ කටයුතු කරනවා. මේ ඥාන බාහිරක දෙන්නතාවී මොහොතක දිනකොට බොහෝම ලස්සනට බොහෝම විතර නැතිව විතර කරලා කියනවා. එක එක ඡේදයක් කියනවා. ඒ නම් වශයෙන් විතර වැටුණාට සුදුසුකමක්. ඒ සූරකට ඒකටම ඈත ලෝකේ පහළ වෙච්ච හොඳම පරමාදර්ශය තමයි මේ අපි වපස්සෝදාල අහිම්පාණ වාසේ ඉන්දිය සමය පිළිබඳව එයින් තමයි උන්වහන්සේ අවුරුදු 80 80 ගණනකට පස්සේ බණ ඉන්නේ නාසන පිටිපස්සේ ඒකාන්තයෙන්ම දැමින් පූර්ව කාලේ තිබුණා ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විනාඩි 3කට වඩා කතා කරනවා. ඒ ස්වාමීන් වහන්සේ කිසිම අනුමත කළා වගේ තමයි මේ දැනුම් පොලි කරනවා වාදී. නමුත් මේ තරම්ම ස්වාමීන් වහන්සේ දුරකමක් තිබුණේ වෙලාවෙදී නමුත් මේ විනාඩි තුන ඇතුළත උන්වහන්සේ දක්වන්නේ උතුරන්ගේ සංවර භාවයේ නිසා ඉදිරියට එන රාජලාජ මාත්‍යවරු පවා පුදුමාකාර සංවර්ධනයකට පත් වෙනවා. ඒ කාලේ ඊයේ වශයෙන් තමයි මුලින්ම දැක්කේ. ඒකට ලකුණු මේ සම්භාවන මැදකාරී ගොවිමාත්‍ය එයාට කවදාකවත් ඉන්දියානුවේ බලන්න කියන්නේ. අද පරමාදත්තට කොහොමද මිනිස්සෙක් සීලයක්වත් අනුමත කරන්නේ යා කියන්නේ සීලේම පාඩවන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේ මහත්ය ලෝකාස්තිකයන් කතා වෙනකොට එන්න දින දින ප්‍රත්‍යක් එක්කන වාසනාවක් පස්සේ සංජය හරියට දෙකයි නම කීක කරලා හිටගෙන අත් දෙක නම බලව තියාගෙන මේ ඉන්න ගියන් 10 15 ලැසින ස්වරූප බලනකොට මුළු එකම පුරුදු පාලන කරනවා. ඒ වගේම විකල්පෙන්න මාතේ නැත්නම් ඒක පොසිලා කියන්නේ මේ මාත්‍ය ඔයා නාන ශ්‍රමය කරන නරකට මේ මාත්‍ය පක්‍රමයක් බලනවා. මොකද උපක්‍රමයේ හුදුවේ ලෝක ප්‍රසිද්ධ කර්මස්ථාන කාර්යය ආවනික නායක සම්පේතර සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කරනවා යතුවා බුදුආකාර දැන සම්භාරය විශේෂයෙන්ම නාම ධර්ම විශේෂී උපනාම විශේෂයි. රූප ධර්ම පිළිබඳව බලයේ රෝකේ කොහොමදක් ලොක්කොනි ඒක ලොක්කලානේ ඒගොල්ලෝ මේ ගන්න මේ අතට පුදුමාකාර නාම ධර්ම පිළිබඳව හැකියාවක් හා දැනුම් සම්භාරයක් තියෙන නිසා බුදුම සම්පෝෂණ පත් කරලා දෙන එක කොයි කෙනා හොඳයිද කොයි කෙනා විතර ගන්න බෑ එයාට මත්තම එයා ගන්නවා තමයි එයා තරන්න සාකච්ඡාවල ඒ කතා කරන අනුගුණාගෙන් අහනවලු මම ඔබතුමාගේ සම්බන්ධ කොරලා ඒ සමාන ප්‍රවෘත්ති හදින් වෙන සංස්කෘත ස්තුතියකට ගියා වගේ අපි ඒක ඉඳ ගන්නවලු පොත ඉඳ ගන්නකොට අපි ආදර ගන්නවලු ඒක උත්තරයට ඉඳලා මුතුන් කියලා කතා කරන්නේ අර ආගම දෙය අසුර කරන්න මිසක් තලජීවිත ජීවිත ආකාර කොට ගන්න කියන ගමන් ධර්ම සුද්ධ කරගන්න. අද ලොකු තරජ ළඟට ඇවිල්ලා. සාකච්ඡා කරලා සංඝාසේ නිරෝධ සිතා දිනසෝයි අලෙන් බලවත් මාර්ගයෙන් දැකි සාකච්ඡා වෙන්නේ අහගෙන ඉන්නේ ඔබවන් කියන්නේ අවසර ලැබෙනවා නම් මගේ ශිෂ්‍යයන්ට දෙන්නේ නදා නිසා අද කොට ගන්න මේ තමයි ඒතර අවශ්‍ය කාලයක් වෙනවාට කවදාවත් ගන්න ඒකවල කිසිම ඉඩියව වෙනස් වෙන්නේ අර සාකච්ඡා කරන විකල්ප ඉරියව්වවල ඒ මාතෘකාවට මේ ස්වාමීන් වහන්සේ කොට ගන්න ඉස්සරලයි කොට ගන්නකොටයි රඟපෑන්නේ ඊට පස්සේ ඉන්න කියන සිසු කිරිසට ගලාවලා ඉස්සරහට අනුභූතිය තුනක් බලවගෙන විශ්වාසන්ත අධිකාරවලින් ආසන වලින් විශ්වාසන්තලාගෙන් දාලපරතා දුෂ්කර ගමනක් යනවා. මුළු ලබන්නේ ආශාකරේ පවතිනේ. ඒ ඉන්දියානු වලේ පිළිබඳ විශාල පාඩමක් ඉගෙන ගන්න වෙනවා. ඒක අත්ආපගේ රුචිකත්වයට විරුද්ධව යනවා. යනවා නම් නිශ්චිතද. ආයේ සංඥාදු මුලමතාවෙන් කොයිද මේ? මේ ඉන්දියානු වල ඇතුළත කිහිප ලක්ෂණ තුනක් ඉලබව දක්වනවා. විශ්ෂේපය කරලා මතන කතාව. ඉතින් ඒ යෝගාංශ බණ කිව්ව ගොඩක් අන්තිම කාලේ තෙන්ජි ළඟයි. ඒක මට කියන්නේ මම ඉන්දියාවට පොරොත්තු වෙන්නේ ඒ මම බොහොම පිළිගන්න කැමති. ඒක මම පුදුමාකාර මෙල්ලක් වුණා පුදුමාකාර ඉලංගුවක් වුණා පුදුමාකාර නායකයෙක් වුණා. හැබැයි මම හිතන්නේ නෑ අරොක්කසලුවාදී මගේ ඉන්දියානුවරය ගැන සතුටින් අපට ඒක කාන්න තිබුණේ නෑ මගේ ඉන්දිය සංවරයන් පිළිබඳව ඔබට දැනෙනවා. සාමත් ජීවනයේදී ආනත් සම්මත කවදාකන්නවා දකින්නේ කොහොමද ඇසුරු කරනවා යම් ආකාරයක ඉන්දිය ජීවිතයේද මේ ස්වාමීන් වහන්සේලා අපට කියනලා අසහත්පත් වෙච්ච මේ ලකුණු වල තුන ගැඹුරු. මොකද මගේ හැම වෙලාවම මේ මාත්‍රිකාවට දුරු ක්‍රියාත්මක වෙනවා. ඒ සංවරයේ යුක්තේ මේකේ නෝන ඇතුලෙන් එන්නෝනේ මම ධර්මයේ පිටින් කපගෙන වැඩ කරනවා ඉන්දියාවරේ එන්න ඕනේ කියනවා. ඒක පුරා ඇත්තටම ආදත් මම විස්තර කරලා දෙන්න බලන්න ඒකයි. ඒකේ තියෙන මේ ගැඹුරු ලක්ෂණ කොට ඒ බුදුහාමුදුරුවෝ දක්වපු ඉන්දිය සංවරේ මවාගත් එකක් නෙවෙයි. මොකද මේක දෙකට කම බල භාගයක් නෙවෙයි. ඇයිදම ආවේ. ඉතින් අවුරුදු 2500 වෙනකොට මේ ලෝකේ විරාජමාන වේගයෙන් ආයතන ස්වාමීන් වහන්සේ කරලා තියෙනවා. එහෙම නැතුව ඉස්සරහට එකක් පස්සට එකක් මේ දෙකකින් උඩට එකක් වෙන නැතුව එහෙම එකක් නැහැ. ඉන්දා දෙන්න තියෙනවා මේ ඉන්දිය සංවරයේ මේ සාක්ෂි ප්‍රධාන පාර්ශ්වන ඥාන සංවරය පහළ වෙන්නේ විපස්සනා වර්ගයට පස්සේ. ඉන්නවා අපි හින්ද මයින්ඩ් යන ගියොත් අපිට කවදාකවත් ওই කර්මස්ථාන ධර්මයේ කරන්න බෑ. මේ විදර්ශනාවෙන් අංග සම්පූර්ණ වෙච්ච කෙනෙක් ගන්න ඉතාම දුෂ්කරයි. ඒ වගේම අපේ ළඟ තියෙන ගුණ දරුවන්ට අහු වෙන්නේ නැහැ. ඒ නිසා අද ලෝකයා පුදුලා තියෙන්නේ හිත කල්යයන් තුන සමාධි සංවරයට ගැලපෙන ඉන්දියානවා. හිත කල්යයක් කියන සීල සංවරයට ගැලපෙන ඉන්දියානවා. මෙන්න මේ තුන සාකච්ඡා කරන කෙනා අපි අද මේ ඉන්දියානු පිළිසෙට බොහොම ලොකු කාර්යයකට ගුණ දරුවා අතර ගන්න පුළුවන්. අපේ ශාසනයේ විශේෂයෙන්ම භාවනා ප්‍රතිපත්ති පැත්තට යනකොට සංවර පහක් ගැන කතා කරනවා. සීල සංවර, සති සංවර, කාන්ති සංවර, වීර්ය සංවර, ඥාන සංවර. මේක තුනට බලන්න පුළුවන්. සීල සංවරය කියලා කියන්නේ සීල සංවරයමයි. නැත්තම් සීල ශික්ෂා. සති සංවර, වීර්ය සංවර, කාන්ති සංවර කියන තුන සමාධි ශික්ෂාවයි. ඥාන සංවරය ප්‍රත්‍යක්ෂ ශික්ෂා. මේ ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන ඥාන සම්පන්න කවම කවදාකවත් උත්සාහයෙන් ආයාසයෙන් ප්‍රයත්නයෙන් මේ ප්‍රයෝගික ගන්න බැරි. ඉතින් ඒක තමයි ඇත්තම මේ සාරය. ආරමණය. එතකොට සාරමණය එනකොට ඒකෙන් තමයි සීලයෙන් සමාධියෙන් යොමු වෙන බව අසුබතර සමාන්ත වඩා ගන්න ඒක හොඳ උදාහරණයක්. නැත්නම් අරුණාලෝකයක් වඩපත් වෙනවා. ඊළඟ ලෝකයට මොකක්ද අතුරු කිරීමෙන් දැක ගන්න පුළුවන් මේ ඥාන සංවරයේ ආවානම් ඒක නාය ඒ කුද්දලට හේතු කරන්න පුළුවන් දෙයක් නේ ඒක අනාගත ධර්මයක්. ඒකනේ විද්‍යා දදාති විඤ්ඤාණ කියලා තමයි ඉස්කෝලේ වල ඒ පාඩේ කියලා තියෙන්නේ. යම් කෙනෙක් විද්‍යා ඥානෙ පහළ කරා නම් උන්ට විඤ්ඤාණය කියනවා. විශේෂ අධ්‍යයනයක් කරන්න ඕ ඒක සඳහා උත්සාහය ඉක්මනට නැහැ. නමුත් ඒක අපි හිතා ගන්න ඕනේ මේ කියන ඉන්දිය සංවරය නැත්නම් අපි නෙවේ ඉවරම කෙට. ඒක අපිට අපි මේ කරන සංවරය මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂා වලින් නැත්නම් අපි කරන ප්‍රතිපත්ති මාලාව තුළින් අපිට ඇති වෙනස ඇත්තට මේක අපිට කියන වචනේ වැරදි. මොකද ඥාන සංවරයනකොට අපි මම ඔබ මම කියන කතාව තියෙනවා. ලෝකත් ප්‍රභාවේ මනසට ප්‍රවෘත්තියක් තියෙනවා. ඉවරකට තේචිකරයි. ඒක අපමු ඒ අරහත් මාර්ගපදයෙන් විතරක් නෙවෙයි නැත්නම් සම්මා සම්බුද්ධත්ව අඩපාක්ෂිය විතරක් නෙවෙයි. එක එක නාගාමි, කටාගාමි, සෝවාන් ආදී ඒකේ මාර්ගවලදී සම්ප්‍රදේශයකට. එතන යම් කිසි කෙනෙක් සෝතාපන්න මාර්ගයටපත් වුණා නම් ඔහු අභංග වෙනවා. අභංග වෙනවා සතෙක්. ඒක බැරුව යනවා වගක් කරගන්න. කොට බැරි වෙනවා කාමීත්‍යකාරයක් කරන්න ඕක බැරුව යනවා. ඔය වගේ මාකී සත්‍යන කරදොත් නැකන්න ඕක බැරුව යනවා. මේ හිත මත් කරන මතකේ පාවිච්චි කරා. ඒක මුලිකේ ආයාසයෙන් කරන්නේ. කටමා කරන්නේ. දඬුවම කරන දෙයක් නෙවෙයි. අබම්බ යෝගස පරිචාදා. ඒ වෙලාවට වුණා වහාම ඉන්නේ නෑ බලන්න. වතාවට දීීමට ආපන්ති උත්කලයක් බවට පත් වෙනවා. සකදාගාමී වෙනකොට අනාගාමී වෙනකොට ඒකේ කලවලට ගැලපෙන විදිහේ සංවරයක් තියෙනවා. ඉතින් අභාගීලක වෙලා කියන්නේ මොනෝයි කියන ඥාන සංවරේ වැටෙන්නේ ඥාන සංවරයට පච්චිත කරනවා. අනික තුනේ දීන සංවරේ ඉස්සරහින් කියන ඥාන සංවරත් එක්ක කල්පගත්තාම සත්‍යයන් වශයෙන් අල්ලගත්තා වගේ කමනු කපා ගන්නවා අනුපක. ඒ කියන්නේ ඥාන සංවරය ගැන දන්නේ නැතුව සමාධි සංවරේ ඉඳලා ඥාන සංවරයමයි කියන්නේ. ඒ නිසා ඉතිසල්ලාම සෝවාසකදාගාම යනාගාම ආදී මාර්ගඵලලාභී වක්තවාමි වහන්සේ වක්තවාමි නතර ලස්සන ගාථාවක් දේශනා කර තිනවා මාසිකේ සවිදා ප්‍රදානයේ පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝ නපස්සති නාමයේ අරුවචන් වහන්සේ සර්වඥාඥානයේ මුරුමකේ දේශනා කරදී ප්‍රතික්ෂේප කරගොත් වස්තරණක් කියන්නේ. ඔබ සමාජයේ අපේ පැති සබා ගන්න අපව මාර්ගයට ඉඳලා අපි නෑරුවට ලැස්තිෙන් කරන පාරම්පරික පැති. නමුත් පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් සත්‍යාවත කළා වගේ දෙවෙනි දවසේ ලක්ෂ ස්වාමීන් වහන්සේ ප්‍රජාන් වහන්සේ ඉස්සරහියාගෙන දවසම රවණ හඳුත කරලා සුත්ත කරා අන්න සුත්ත කරපු දවසේ තේරුණා ඔස්සන්තෝ පස්සති පස්සංගා යම් කිසි කෙනෙකුට මේ ඥාන සම්මෝධයේ ඥාන ඇස පහළ වුණා නම් යාට පේනවා තවත් ඥානයක පාදේශයක්. අසංතෝ පස්සටි පස්සන්තා දකින්නෝ තමයි දකින්නේ. නපස්සන්තං පස්සටි මෙයන් තම ඥානය පාල වෙලා නැහැ කියලා ඒ පුදුර තියෙනවා. ඒකට තමන්ගේ ඥානය පාල වෙනවා. නැත්නම් ඥාන ධර්මයේ පාලුනාට පස්සේ තමන් ඉන්න තලේ තමන් ඉන්න රටේ තමන් ඉන්න රටේ තමන් ඉන්න නගර රාජ්‍යය මේ මේ යත්තන් ඥාන හැමලේ පහළලා තියෙන ඥානද පහළලා තියෙනවා කියලා දකින්නවත් තමන්ගේ ඥානය ඇරිලා ඇරුණු කෙනාට මෙන්න ඥානය පහළ වෙච්ච කෙනා මෙන්න ඥානය පහළ වෙච්ච නැති කෙනා කියලා දැක ගන්න පුළුවන් කියන තමයි ඒ වපසන් කුලා ඉතින් ඒ බයයි උනාගේ දේශනා කරන නපස්සන්තෝ නපස්සන්ති ඇස් නැත්තෝ ඒ ඥානක බාහිරේ නැති නැත්නම් කාට භාවනා කියනවද කාට භාවනා නැති කියලා තේින්නේ නැහැ. ඔච්චර බලන්න කියනවනම් ප්‍රසන්තෝෂන පස්ස. දැන් භාවනා කියන බුදුහාමුදුරුව බුදුහාමුදුරුව කියලා දකින්න. ඒක දෙකම අලකන්න. එන්න මේක සත්‍යකම් කියනවා. එන්න මේක අතගාන. සමාන්ද ඥානවල පහළ වෙලත් නැහැ. පහළ වෙච්ච කෙනාගේ ඥානය දකින්නත් බැහැ. නැත්නම් අදලා ඥානය පහළ වෙනවා කියනකොට වැඩ ගන්නත් බැහැ. හේතුව මොකද ඒ බුද්ධකාමයේ ඉන්දිය සංවරයේ ලක්ෂණ බුදුහාමුදුරට සීල සංවරයට සම්බන්ධ කරපු දෘෂ්ටි කෝණයෙන් බලන්න කියන්නේ ඒකද සමාධිමය වශයෙන් නැත්නම් ඉන්දිය සංවරය සහ ප්‍රඥාමය වශයෙන් නැත්නම් ඉන්දිය සංවරය තේරුම් ගන්න බැහැ. ධර්මවල සීල සමාධි දෙකෙන්ම ඉන්දිය සංවරයේ දීචානම් ප්‍රබුදුන සීල සංවරයේ ඉන්දිය ඉන්දිය වශයෙන් ඉන්දිය සංවරයේ ඊට වශයෙන් සමාධි වශයෙන් කියන එකක් නමුත් ඥාන මට්ටමින් දිනවල දැකෙන මිසක් කොහොමද නැහැ. සීල සමාධි ප්‍රඥා කියන තුන් ඉරියව්වේ. ඉඳලා කරන තුන් කියන අපට ලක්වන්නේ ආන්නේ වගේ සීල සංව සමාධි කරන ප්‍රඥා කරන කියන තුනේම විභාග සමාන වෙච්ච. අනත් ඒක මුදුන්පත් වෙච්ච කියලා නම් හොඳට තේරෙනවා. මේ ඥාන ප්‍රශ්න කියන සීල සමාධි ප්‍රශ්න. මොන ප්‍රශ්න කියන සමාධි සමාධි ප්‍රශ්නයක් මොන ප්‍රශ්න කියන්නේ ප්‍රඥා සමාධි නැත්නම් ඥාන සංවර ප්‍රශ්නය. ඒ බුද්ධයන් පුළුවන් තේරුම් ගේරු කරලා ඒ මේ කෙනාට කරුණාවේ මෛත්‍රිය උදා කරනවා. ඉතින් මෙන්න මේක අපි තේරුම් ගත්තා නම් අපි මේ ඉදිරියටම අනුශෝත් එක්ක අපේ රත්නදායී මානසිකත් එක්ක තියෙන ගැටලුවකට 100% විතරම කරගන්නවා. ඒ සීල ගාමරේ හැදෙන කෙනාගේ වැඩ පිළිවෙල ඥාන සංවරයේ හැදෙන කෙනාට ගැළපෙන්නේ නැහැ. ඒකම බාලන්තමන් තියෙන ළමයිගේ දක්ෂ කුලකයේ විශ්වවිද්‍යාල ගුණයන් දැක්ක නැති වෙන්න පුළුවන්. නැත්නම් විශ්වවිද්‍යාල ගුණයන් නැත්නම් බාලාසමන් කියන පන්තේ අසුරක බැරි වෙනවා. මොකද ඒකට පිටිපොත් සලක අවශ්‍යයි. ඉතාලි සීල සංවෘත්තය මොකක්ද කියලා. නැත්නම් සීලයෙන් දක්වන්නේ ඉංග්‍රීසි කියන මොකක්ද? ඊගාට සමාධියි ශික්ෂාවට අවශ්‍ය කරන සමාධි ශාසනීය සාධාරණ ඉංග්‍රීසි මොකක්ද? ඊගාට ප්‍රඥා ශික්ෂාවට ප්‍රඥා ධර්මයේ සඳහන් කරන ප්‍රඥා අංගයන්ගේ ගැලෙන්නේ ඥාන සම්මුතිය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න කරගත්තා අපට අපගේ ආධ්‍යාත්මික ගමනයෙන් කරගතිය ඒ වගේම ආශ්‍රය කරන ඇත්තෝ මේ විවිධ විවිධම ඇසලින් දැක්වීමට හේතුවක් ඒ වගේම ඒයන්ට අවස්ථානුකූලව බලමින් මේකයි හේතුව කියලා විවේකීව ප්‍රතිවිදයෙන් නොවන කර්මාවෙන් දීලා ඇඟේ තමන් ඔවුන්ගේ බව ගාවාගෙන ඉන්නේ ලක්කතේ ඒක නම් අත්‍යවශ්‍යකම පාඩම ඇත්තම සාධනේ ජීවවලදී ප්‍රධානම හේතු මෙන්න එකයි. තමා ප්‍රධාන වශයෙන් සීල සමාධි ප්‍රඥා සංවරය ඇති කරගෙන එම සීල සමාධි ප්‍රඥා ඇහි විශේෂ හැසිරෙන අත්කන්න අනුකම්පාවෙන් උපදෙන්නේ නැත්නම් අද විරලම වස්තු බලපත්. උපදුප්පයතුන් ඉන්නවා දැන් උකෝල ගන්න විපස්සනා ජාත්‍යන්ත භාවනා මධ්‍යස්ථාන කියන්නේ. නමුත් ඒ අතරේ සංවරය ගැන ගෞරවයක් ඇත්තේ නැහැ. ගෞරවයක් තිබුණත් මේ මොකද සීල සංවරය, මොකද සමාධි සංවරය, මොකද ප්‍රඥා සංවරය ආදී මේ නිතර ඉසුද්දැයිමක් ඇත්තේ නැහැ. ඒක නිසා ඔක්කොම කොටලකයි තමයි බෙදන්නේ. අවකාශයෙන් දෙන්නේ ලවුඩ් ස්පීකර්. 1000කට විතර එකට කරගන්න. නරක නෑ. මොකද එහෙම දෙයක් අත්දුන්නේ නෑ මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා. නමුත් මේ වැඩේ ඔය කියන තරම් නෑ. ප්‍රධානම දේ ඉස්සල තමන්ගේ මේ සීල සංවර සමාධි ධර්ම ප්‍රත්‍යාරවල ඉහිලවන්න උත්සාහ කරන කෙනාට විශේෂයෙන්ම තේරෙනවා මේක ලේසි නෑ කියලා. ඒ විතරක් නෙවෙයි කාට උපදෙස් ලබන්න විශේෂයි තාම ඉවසිලවන්තර අහුම්කන් දීලා බොහෝ කාලයක් ඇසුරු කරලා මේ කුච්චලගේ තියෙන මේ අනුභව අසංවර භාවය සීලේ සමාධියේ ප්‍රත්‍යාරයට තේරුම් ගන්නවා කියන එක බොහෝ කරුණාවෙන්මයි කියන කරන්නේ බුදුහාමුදුරුවෝ ඉස්රායල් තියාගත්ත ධර්මයේම ගෞරවණීයයි. ධර්ම ගෞරවයෙන්ම පිළිගන්නවා. යම් වෙලාවක කමඨාන් දෙන කෙනා නැත්නම් උපදෙස් දෙන කෙනා මම ලොක්ක මට තේරෙනවා කියන හැඟීමට ආවොත් ඒ මාතින්ම අසන්නත් එක දෙනා මිදෙන එක පාඩක කරනවා. අසන්නත් එක්ක භවනා කරනත් එක්ක සමගාමීව යන්න පුළුවන් කරන්නේ. අර්ථකථන දාගෙන යන්න පුළුවන් කරන්නේ. ඒක කියන්නේ කියන්නේ අනුපාදව හරියට දැකලා ඒ අනුපාදව මමත් කරලා තියෙනවා. මේක ඇති. ඒක නම් බය වෙන දැන කරාජ අපරාධයක් නෙවෙයි. ඒක අරුවල් ලැබීමක් නෙවෙයි. මෙන්න මේක හදන්න තෝරන ගොඩි ඉස්සරහට කියලා වැඩක් නැහැ කියලා. ඒක උදට ඒක සත්‍යාකාරී හේතු කරලා තියෙනවා කියන්නේ. ඒක තමයි ඒ අක්ෂරාම විමුක්ති පරිපාලනය ඔක්කොම කරන්න ඕනේ. ඉස්සෙල්ලා නම් ඕන කරගන්න මතක් කරනවා මතක් කරගන්න දුකේ තමන්ගේ සංගය කරගෙන ඒක කවුරු කොහොම කිව්වත් තමයි සංවරයේ කරගෙන අනුකම්පාවකරි කරගන්න ගන්නවර උදේින ධර්මාන් වේලයි ධර්මයේ පින්නට අවදේ පින්නන කාලේ දාන එහෙම නැත්නම් කවුරුහරි කල්පනා කරගෙන කෑමට ලාභයට සත්කාරයට කරගෙන ගත්තොත් ඒකවල පටන් ගන්නවා ඒක තමන් සංවර වෙනකොට තමන් භාවනා කරනකොට යෝගාවදලේ වගේ ධර්මාවේ තියාගන්න ඕනේ සර්වඥාන්සේ මේ සූත්‍රේ මොන පැත්තවලද කතා කරන්නේ. සීලෙද සමාධිවද මේ විදිහේ මොකටද කතා කරන්නේ? මේ ධර්මයේ මේ විදිහේ කොහොමද ඉස්සරහින් තියාගන්න ධර්මයේ දේ සම්පූර්ණ ඉස්සරහින් තියාගන්න ධර්මයේ ඒ කාර්යයේ උපදේශය අනුසාරය මේ වෙලාවේදී විනය ආමේ දෙක තේරුම් අරගත්තාම අපිට ඒ වෙන ප්‍රශ්නේ අපි නිකලෙසි තේරුම් ගන්න ඕනේ. එනවා මේ ඉන්දියාම වේගයෙන් මාර්ගකාර ජීවිතනාගේ ආධාරිතවකමගේ කරා. ඒක සීම සංවරය කියලා කියන්නේ ආය වචන දෙකේ කිව්වා. ඒක සීම සංවරය විදිහටමයි අපට සීල ශික්ෂා විදිහටමයි සීල අංග විදිහටමයි සම්මා වාචා සම්මා කම්ම සම්මා ආදී. මේ විදිහේ ආය වචන දෙකේ විකිනන කියලා සීලලා. මේ සීල සංවරයයි වැදගත් වෙන්නේ යෝගාවචරයට ඊටත් ලක්වන සමාධි සංවරයෙන් තිබුණත් නැතත් ඒ දිනු කරගන්න ඕනේ කියලා හැංගිව පමණක් කියනවා මේ හොඳට ඕනේ ඒක අපේ තමයි පැහැදිලි මොකක්ද අන්තිම තියෙන සතර සංවර කීයද ප්‍රාණෝද සංවර කීය තමයි ඉස්රායෙල් දිනවල තමයි ඊට සංවර කීය කියලා ඔන්න සමාදාය ලක්ෂිකා පදිනවා ශික්ෂාවද කියන එක කියලා මේ ධ්‍යාන ගියාට පස්සේ තමයි මේ සතුටක් උදාකරන ආවරණයේදී ඉතිරියම තිබියේතු බලය ඉන්ද්‍රිය තමයි සතිය ඒකෙන් තමයි චක්කුණා රූපං දිස්වා ඇස රූපයක් දැකලා පස්සේ රක්කති චක්කුන්ද්‍රය චක්කුන්ද්‍රයේ අසංගත රක්කති චක්කුන්ද්‍රය ඇස රූපයක් දකිනකොට චක්ෂු ඉන්ද්‍රියේ සංවර කරගන්න නම් ඉන්නේ කරන්නේ ඒක ජීවිතය කියන්නේ සීලවල කියන කියන්නේ කය වචන දෙක තමයි මේ අනික ඉන්ද්‍රිය සංවර කරනකොට කියලා ඉන්නවා ඒක නේ හැඟීමක් තියෙනවනම් වහාම දැනගත යුතු මම දැන් බලන්නේ බවක්. ඒක රූපයක් නැගින් ප්‍රථමයේ මම බලන්නේ. එතන බලනවා බලනවා දකින්න දකින්න කියන එකට වහාම හිතේ දෙන ගත්තොත් ඒ දිත්තේදී සමත්තන් කියන විදිහට දැකීම දැකීම පමණින් නතර වෙන්න පළවෙනිම සාක්ෂිය කරා. අපි ආන වේලාවක නම් මම දැන් අසන්නේ බව වහාම අපි සතිය දෙනවා. එතකොට මේ ඇහෙන දේ අපි මායා කරන්නේ. ඇහෙනදී අපි වඩන දෙයක් නැතුව අපි අසංකල්පව තීන්දුව කර ගැනීමෙන් අපිට පුළුවන් වෙනවා සුඛේ සුතමත් සම්භවිත ජීවිතයක අරහයන් කියලා. ඊගාට මුඛය කියන්නේ නායක ජීවිත කය දැන් යම් කිසි ස්පර්ශයක් වෙච්ච වෙලාවෙදී අපිට නායයේ ගඳ බලන්නේ, දිවෙන් රස බලන්නේ, කයින් පහෙන් ඉන්නේ කියන මේ කාරණා තුළ වෙන් කර ගන්න පුළුවන් නම් මේක රූප බලනවත් නෙවෙයි අද්දාහනවත් නෙවෙයි පහසක් නෙවෙයි මුඛයක් ලබනවා ඒ බව දන්නවනම් ඉන්දියට ගමන චිත්ත විකල්පන චිත්ත වීදියේ යම් විදී යක සංවරයකට එනවා ඒක පුළුවන් වෙන්න පුළුවන් නමුත් මේ සති සංවරය නැතිනම් අම මේ රූප බලනවාද, සත්‍යනවාද, ගන්ධ බලනවාද, රස බලනවාද, පාර බලනවාද කියන කිපවත් ලෙඩ කරනවා කවුරුම කවදාවත් එවැනි පුද්ගලයෙක්ගේ ඒ චිත්තක්ෂණයට සංවැඩක් බලාපොරොත්තු වෙන්නේ බෑ. ඒක මොකද ඔහු රූපේ වහලෙක් වෙනවා බලන්නේ නම්. සම්බුත් වහලෙක් වෙනවා අරන්නේ නම් මුඛයට සම්බෙත සම්බෙත පහකට වහලෙක් වෙනවා මුඛයේ පිළිබඳව මුත්‍රාදී බව දන්නේ නැහැ. ඒක තමයි වචනාපේකේ නානවයේ හිතු කරන්නේ. මේ ඉන්ද්‍රාවේ වැදගත් කොටම තමයි Taman දැන් මොකේද වශයෙන් වෙලා ඉන්නේ. කොයි ඉන්ද්‍රියට යට වෙලා. ඇහැට යට වෙලාද, කනට යට වෙලාද, නාසයේ, කයට, දිවට යට වෙලාද, නැත්නම් හිතට යට වෙලාද. විඤ්ඤාතේ විඤ්ඤාතමත්. මේකෙන් ওই විඤ්ඤාතය ඉතර ගන්න දේවල් මතින් ඒ තොරගානට ඊනම වෙලක ප්‍රපත්තිරීම තමයි භයානක. නැත්නම් බොහෝ සූක්ෂමදී ඒක නිසා මායානිකාය කියලා විඤ්ඤාති මාත්‍රතා සිද්ධිය. එයාට කියනවා මුළු ලෝකෙම අපි විඥානයේ විසින් බලා ගන්නවා. ඒ නැත්තම් මනෝමය ලෝකෙක අපි ජීවත් වෙන්නේ උඹේ දකින්න උපතෝන දේ තමයි. උඹට ඇහෙන්න උපතෝන දේ තමයි. උඹ විඳින්න උපතෝන දේ තමයි. උඹ හිතන්න උපතෝන දේ තමයි. දුකේකට ආපසු කරලා. දුක යථාර්ථය දැක්කම කවදාවත් ඔය විදිහට පේන රූපමකින් අපි නලවන්න නටවන්න හම්බෙන්නේ නැහැ. යථාර්ථයේ දක්වන හේන සම්පූර්ණකින් අපි නලවන්න නටවන්න පුළුවන් නැහැ. නිත්‍ය සුත මුද මුද කියන ගන්ධරස පහස කියන මේ තුන. ඒකව දන්නවනම් විඥානේ කොයිලාකට සොරන් ගහලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සූමේක ඉන්න බව දන්නවනම් අපි ඔය ඉන්නේ උත්තර දෙන්නේ නැහැ උත්තර කල්ප වෙන්නේ නැහැ. ඉතා විඤ්ඤාති මාත්‍රකාදී කියන කොච්චර මේ වදාස දීප කරනවා කියනවනේ මුළු ලෝකෙම තියෙන මේ වගේ අසංවර වෙච්ච මානසින් ගැටි කරගත්ත විකාර. ඉතින් මේක කොහොමද කරන්නේ? මොකද මුළු ලෝකම ඇති කරන්නේ මානසින් නම් මේ මානස කොහොමද දකින්නේ? මේ මානස කොහොමද සමර කරන්නේ? ඒ සාරූප ජීව කියන මානවකයා රවටනාසේ ජීවිතය කියලා කියනවා. කියනවා බුදුහාමුදුරේ අහනවා සවන්ති සම්මන්ති ලෝකීය සෝතානං සංති පිටියේ ස්වාමීන් වහන්සේ මේ කෝද ඇහෙන් එක ගැනීමක් කණෙන් එකක් ගන්න නායෙන් දිවෙන් කයෙන් එකක් ඉතින් තව එකක් ගන්නවා මේක අතිගුණ අති හිතේ විනාඩ ගන්න මේක ප්‍රවාහයක් ජල ප්‍රවාහ රාශිය සවන්ති සම්මන්ති ලෝකීය මුළු ලෝකම ප්‍රවාහ රාශිය සෝතානං සංති පිටියේ මේ සෝතයන් සෝතානංචි නිවාරයි. එනිවා දුක්ඛිතක දායි. මෙත්තතරලේ සම්මතරලේ කිවසෝනම් පිටියේ සෝතාන සංග්‍රහම් වූයි මේ විදිහට මේ හතරවත් පස්සේ මෙන්න මේ කුඹ සංවර්ධනය කරනවා කියලා දෙන්නේ. මෙන්න මේක ජීව ජීව තරගන හැරීමක් කියලා දෙන්නේ. සමන්ති රම්මානි ලෝකේ සෝතානංචි නිවාරයි. සෝතාන සම්බරම් භූති කි මේ ලෝකෙ කිතිය. ස්වාමීන් මුළු ලෝකෙම අචී කොමේ කිසිම සංවරයක් නැතුව ඒ තැන හැලා කරන ස්රෝත ප්‍රතිපatti. සහරදාර වල සුරාණිය. නැතතුලි රෝගා. ජීවුනිය. කිසිම සංවරයක් නැහැ. මේකේ විවාරණය පොඩ්ඩක් මේක සැකදර ගන්න පුළුවන් කරන මේ ඉන්නේ සංවරය කරගන්න ක්‍රමයක් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. සමන්ති සම්බය බුදුන් වහන්සේගේ උත්තර වෙලා තියෙන්නේ සතියේ සංවිවාරයේ අඥායයේ පිටි මේක සතියේ කරන ගලන ප්‍රවාහ රාශියක් බව දන්නවනේ ඒක මම මගේ මම ඇහෙන් කටයුතු කරනවා මායෙන් කටයුතු කරනවා කියලා අපි හිතාගෙන ඉන්නවා නමුත් එහෙන් බලන වෙලාවේදී බලන බව වදන. ඒකයි කතාවේ. මුදල දාන බයවල ඇත්තටම තමයි කරන්නේ. ඒ මොකද බලන බව වදන. අපි හොඳේ සම්ජයක් ගන්න ඇගේ නැට වේ. ඒක කිසි බාහනයක් නෑ මොකද මේ සම්ජයම අපි දකවන. ගහක් ආව අර රැලියන බල්ලුවා. මොකද ජන පරිවර්තන සමුයේ රස ආපුවානේ කවර රාජ්‍යයේ මේ මොන දැක්කත් මොන සංග්‍රහයක් තමයි හඳ ජීවත් වෙනවද ජීවත් වෙන කාලවල කියන බඩ. සුපර් බෝල් විතර අද විතර වාරි කිසි ලෝකයක්. අර මාළක දුන්නකට පස්සේ ජීවිත කරනවා. ආන්ගේ ලෝකයක් හරි. බඩට ගන්න දෙයක් නෑ නමුත් මේ ලෝකේ පර කාලෙට මේ කරන්නේ. ජීවිත දැක්ම දිහා බලනකොට රුක්ෂණමී ආයෙත් නැත්නම් සුපර් බෝල් විතර බඩ දුන්නකට ඔය ආයෙත් බලනකොට කොච්චර මේකෙන් අපි පස්සෙලා කියනවා දැන් ගන්න. ආන්නේ සෝත ආශය කොයිම යමාරි ඒකේසෙන්. මොකද බලසොනි මානකට කියන කවදාම මේකේ නිවාරණයක් හෝ එහෙම නැත්නම් මේකේ සංවරයක් හෝ මේකේ නතර කිරීමක් නම් බැරි වෙයි කියලා ඒක නිසයි ඕකට දිගනවා කියලා කියන්නේ. ඒකයි කියන්නේ දිගනතු කර්මලාදී කියන්නේ. ඒ වගේ අපේ බුදුරෝ විදිහට වශයෙන් කරත් කරනවා. සුළු කුස්සේ කෙසකින් අල්ලගෙන යහට මට හොල්ලන්නේ නේකවා. අන්තිම සම්බෝධන ස්වකයන්ගේ අත වෙලා ඊට පස්සේ මේකේ තියෙන විහිළු මේකේ තියෙන මොකක්ද කියන්නේ මේක වැඩිම ලකන්නේ වැඩිම පොරක් කියලා කියනවා. උගා භූත බලන්නේ පොරක් කියනවා. උගා සාදු විදුකින් කටේ පොරක් කියනවා. චන්ද්‍රාත්ම හද විද්‍යාවට පොරක්. සුඛ පොරක් කියන්නේ. නමුත් බලනකොට ඒකට අන්තිමම අදින්නේ මොනම කාලෙකින්වත් මේ වගේ බණ කාණ්ඩාවක් එක විදිහට ඇහුවොත් අදරි අරහතන් දෙවියන් දුකකට පත් වෙනවා ඕකම නම් මේක නතර කරන්න ඕකේ නැහැ. ඉන්නේ නගරදී යනකොට ඉන්නේ මේ මේ මේ මේ අපේ මනසෙ වගේ කොයි වෙලාවෙ බඩේ දන්නේ නැහැ කියලා. කොහොමද ඉන්නේ කියලා ඊගාමීන් ඥානය වගේ තමයි මුසිය මානවකයා හිතපුවේ මේ භාවනාවේ ප්‍රාඥය බොහොම දක්ෂ බමුණේ. ඒ බමුණ සඳහන් කරන ගැනීම සබඳනාසේ නමක් ලෝකේ භාවයලා ඉන්නවා. සීල හම්බුනොත් හොඳයි කියලා හැබැයි කිසිම වෙලාවක ප්‍රශ්න අහන්නේ නැහැ. නැගලා ඒක ප්‍රශ්න කල්පනා කරන්නේ. උමාගේ දරුවන්ට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තර දී වචනේ. ආනිව ප්‍රශ්නය තමයි සවාන්ති සම්පාණි ලෝකේ සෝතානන්ති නිවායේ සෝදානං සම්බලං භූති හින්න සෝතං කිචිය. සර්වඥාගේ දේශනා කරන්නේ මෙන්න මේ ඇති කොන ගලන මේ ස්මානිය නැත්තම් මේ පිළිතුරේ නැත්තම් මේ දරා ප්‍රවාහය අතීතේ සම්මේවා. ඒක තමයි මේ සති සංවරය කියන්නේ. ඒක තමයි ඉන්දිය සංවරයේ අයන්නේ. ඉතින් සති සංවරයයි ඉන්දිය ඉන්දියාවෙන් යන්නේ සංගරයට යවන්නත් සතිය පිළිගැනීමයි ඉන්දිය සංගරය ගත්තාම මේ ඔක්කොම මට ආශ්‍රේ සත්‍යමත් වෙන්න බලන් ගත්තාම ඉන්දියෙන් පුරක් වෙනවා. ආනෝරණ සදාවශ්‍යයි. අපි සංවරයෙන් තොරව තේන තරම් සූප බලමු. තේනේ ඇහෙන තරම් සත්‍යහමින් ගන්ධරස බලමින් මොචිත ජීවිතය වගේ ගත කරනවනේ අපි කිසිම කලබලයක් නැහැ ඕන තැනකේ තියෙන පරතරම් විදිහට ලෝකයේත් එක්ක ඉතින් සාහිත්‍යලා පිළිගන්න නටනට ඉන්න පුළුවන්. කිසිම පදේ වලදීන්නේ. හරියටම පදේ යන නටනවා. නමුත් යම් චිත්තක්ෂණයක් අඳුරගත්තොත් මේක තනිකර කාම රාජ්‍යයේ කාම රාජධානිය බැලමිනවර කිරීම. අපි ආවේ අපි මේ කාමයේ අරගෙන නටනවා නේද? කියලා මේක කිසිමකට කරන්න ඕනේ නේද? මේක මහාතුරාවද දේශනා කරපු වෙලාවට දැක ගන්න බැරි ප්‍රමුඛ සත්‍ය නේද කියලා. සත්‍යමත් වෙන්න හදනවා පාණිකාරයකට ඉඳන් යාවෙන් බැලුවා වගේ අපිට එනවා. වැටිච්ච ගමන් අර කාමෙන් නැත්නම් ප්‍රබල ගන්න ඕක තමයි ඔය බැලි බල කරන්නේ. ඒකයි භාවනා කරපම් පිටුවල ගන්න ඕන නොකරා. ඉතින් නම් නොකර අපි වගේ ඉමු. එන තාලෙට අකුල් දරාගෙන එහෙම නැත්නම් මේ දෙනුම් කවිය ඇගින් පළවෙනි අල්ලගෙන අනුග්‍රහය නගරකට ඉන්නවනම් කිසිම ප්‍රශ්නයක් ප්‍රශ්න කියනවා ඒකයිම මානසිකවල තියෙන එක පොලිසි කියන එකටයි බන්ධනාගාර කියන අපිට ලෝකෙක කොහොමද මුද සතිනවල කියන පටන් ගත්ත ගමන් දුමාකාර විතරව කැලිමේ විතර කරත්ත සුළුමා වාගේ උතුම් විදියට අසංවර ගති වලමල ගති අපිට ඇතුළතින් දැක් ගන්න පුළුවන් ඕනෝයි ගති යම් ප්‍රමාණයක ඇති කරන සති සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය ඇති කර ගන්නකම් ඉන්න කඩවල තමයි අධ්‍යයන භාවනා කරන්නේ. ඒ සතිය පිටවන කාලේ පිට නැවතිල වැඩ කරන්නේ. ව්‍යාපාර කරන්න ලාවනේ. සුන්දර කතා කරන්න බැහැ. ඒක එක විදිහට දෙවියන් වහන්සේ අපේ වැඩ කටයුතු වල සීමාදයට සීමා කරගන්න. ඒ නැවතින්නේ වැඩ කරන දුන්නකොට වාහනයක් ගලවන සුළුකින් කෙනෙක් පාරට දාගෙන ඒ කොහොම හරි මේ වාහනේ ඔය පල්ලම් කොල්ලයි සුඛාණමයි අල්ලගන්න බෑ ඒ වෙලාවේ බාරින් මුස්තලේ සම්මන් කරලා එන්න එකතු නැති තැනකට යනවා ආන්‍යෝනික මේ සතිය කියන මේ සුඛාණම අල්ලගන්න ගන්න අපි සෙලගෙන තැනකට යන්න ඕනේ නැහැ සර්වඥාන්සේ දේශනා කරන්නේ දුක්ඛ මූලගතව ශුන්‍යාකාරගතව අරඤ්‍යගතව ඒ වෙලාවේදී අපි අර නැවතී කටයුතු කරන ගමන් හොඳටම තේරුම් ගන්න ඕනේ භව සංසාරේ කවදාකවත් නොකර පිළියෙල. මේ සතා මේ චාර ගන්න හදනකොට කුඩ ගාලා ගන්න හදනකොට නායිද ගන්න හදනකොට මුතුම දගන බම්පා. ඉතින් අපි ඔච්චර කරුණාකර කරන්න ඕන කියලාදේ. ඔච්චර කරුණාකර කරන්න ඕන යෝගාවේ කරනකොට ඕනතරම් ලෝකයක් තියෙනවා ඒ නටන්න අනුව නටන්න. අද වෙලා ගන්න අපි කරලා ඉන්න. තේරුම් කවියම යන්න. මේ කියන්නේ ඇවිල්ලා ශුන්‍යාකාර ගැටලා කොමුණු ගැටලා කටයුතු කරන්නේ ආන්නෙම කටයුතු කරන කිසිම දැඩි අහසකට ප්‍රකාශයක් ඒ වෙලාවට අර පස්සන්තෝ පස්සති පස්සන්තන් කියන ඇහැරිච්ච මනුෂ්‍යයන් කිසිම අනුකම්පාවක් මේ හැදෙන්න පටන් ගන්න භෝගාවතයද සෑම පැත්තකින්ම අස්වතයි මේ පිළිබඳව සංවර සංවේදී නැත්නම් හිත ධර්මයේ ජීවිතයක පුදුමාකාරී සමතුලිතස්නා භාවනා මාර්ගය සඳහන් කර තියෙනවා. ආන්නේ වගේ සීල සංවරයෙන් යහට ගිහිලා සති සංවර ආදී නැත්නම් ඥාන සංවරයට පෙළ ගැහෙන සති සංවර ආදී සමාධි සංවර වටින ගෝරාවතරය ඔච්චර මේකෙන් පස්සේ වල උදාහරණ උත්තරයන් අතර ඔච්චර ගරු කරනවා කියකට එතන ඉතින් පරික්‍රම කරනවා කරන්නේ නැහැ කියලා කියනවා. කෙලින් කෙලින් නම් දැන් ඊළඟට අරගත්තා ඉස්සර කරපාරේ කරද්ද නිකම්ම නිකම් ඉන්න මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. රාමවර්ධන කියනවා මේ ගුරු මේ කප්පෙලද නිවන් දකින්න හදනවා කියලා විචෝන් විදියට කියනවා. සාමාන්‍ය මෙහෙම යත්තර තමයි ඔය යාපුසහත ළඟිනවට සිටි තමන්ගේ කට්ටාකට කටවු කරගන්න. ඒක පොරොන්දුනා ලබන දින පඳුරට ඇඟිලා ඇඟිලා පරිසම් වේලෙය ආනිවගේ තන තමයි යෝගාවචීකට සහන මැදස්ථානයේ ලැබී සිටිනවා. කර්මස්ථානචාරයේ නිරතුරු පිටිමාර්ග. එනිසා තමයි මේ භාවනා කළ අධියේ යෝගාවතන බුද්ධම විදියේ සර්වස්ථානචාර වල දේවත්වයෙන් කරකරනවා. අනේ අපේ අසීල අවස්ථාවේදී ඉඳ පාගොද. ආහස්ථාන. ආනේ විදිහ සංවර කරගත්තු සක්නා රූපන් දේශව ඒ ඇහෙන් රූපය දැක්කට පස්සේ අවිද්‍යා දෝමනස්ස පහළ නොවීම පිණිස මම දැන් මගේ කෙලෙස් උපදින්නේ දැන් ඇහි රූප මාර්ගයෙන් බල යොමු කියලා ගන්න. එතන කණෙන් ශබ්ද මාර්ගය. එතන නායෙන් ජීවෙන් කයෙන් මුඛේ මාර්ගය නැත්නම් හිතේ විඥානයේම විඥානයේ මාර්ගයෙන් ජීවිත ගන්නවා නම් ඒ බුදුරට ඒ මාසින් පැමිණෙන අභිචාරෝමනස දෙක. අරමුණක් දැකලා ඉෂ්ට ආරම්භ දැකලා රාග ආදී වශයෙන් ඇතිවෙන කියන කෙලෙස් නතර කරගන්න යන්තම් කුංචි දක්වන්නේ. ඒ තමයි කන්ති කියන්නේ ආනේ ඉව අපි සතිය වර්ධනය පිළිගන්න කරගත්තොත් ඒ ඇහෙන් රූප දකින්නකොටම රූපයේ ව්‍යංජනන ව්‍යංජන බලනවා වෙනුවට අනුලක්ෂණ බලනවා වෙනුවට අපි හිත රූපයට කියන ඈතරමින් ඉච්චනනම් බාහිර ආරම්භයට වෙච්ච හිත චක්කු විඥාන මට්ටමේවත් මගේ දැන් ක්‍රියාත්මක වෙන චක්කු විඥානය නැත්නම් මගේ මම අහුවෙලා ඉන්නේ ඇහෙනවයි කියන මට්ටමට එළතුනොත් ඒක තමයි පළවෙනිම වැදගත් උනේ සීලනාත්මකව යන මොහොත පාද කඩින බව ආන මොහොත පාද ආන බව ඔකම හද විභවම පාද පාසලා ඊතන මොහොත පාද ඊතන බව ගන්නවා නම් මගන්න කෙනෙකුට වෙන්නේ සත්‍යය කියලා සමාධිය කියන්නේ මොකක්ද සමාධිය ගන්නවා ඉතල දැන් තමයි අගවගන්නේ රෝකේ අපරෙන් අවිලා තියෙන්නේ ඇහි නැත්තම් මාත් මාත් කාර්ය කරලා මත්කලේ කොප්පු ඉන්න තියනවා වගේ මම දැන් ඉහිලා ඉඳලා තියෙන්නේ ඇහැ කියන පොක්කේ. මම දැන් මගේ මතේ ඉඳලා තියෙන්නේ කන කියන පොක්කේ. මම දැන් ඉඳලා තියෙන්නේ නාලයේ තියෙන කය කියන පොක්කේ. නැත්නම් හිත කියන පොක්කේ කියලා. මේ පොක්කව තොරගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා විකෘතව බාහිර. ඊට පස්සේ නම් බැලන්ජා බාහිරලා ඉඳලා මේ ඇහැට විතරම අපි වාල් කරගන්න ඕනේ කියලා සති සම්පජඤ්ඤං අසති සති සම්පජඤ්ඤං විපත් විපන්නස්ස අතුබනිසෝ හෝති සිතෝපාකණය. යන්ති කියනකොට සති සම්පජන්‍ය දෙක නැත්නම් වෙන විදිහට ඇහෙන්න අහුරයිද කනින්ද කායෙද දිවෙන්නේ. නැත්නම් ආහන්නේක ලඟන්නේක දිගින්නේක හිතන්නේද කියන එක දන්නේ නැත්නම් ඒක නම් කියන සති සංවරයේ අසති. සති සංවරයේ නැහැ. ඒ නිසා උන්ට ඉන්දිය බයලජ්‍ය ඇතිවීමට හේතු නාශනය. යම් වෙලාවක සති සම්පජන්‍ය පිළිතියා නම් ඒ මුදලට බයලජ්‍යානික ඇතිවීමට හේතු බැහැ. මෙච්චරයි අත්‍තර මේ රෝගාවචර ජීවිතේ දැනගත යුතු කොට. සතිමත් උනාට පස්සේ කුසල ධර්මවල කියන මේ ප්‍රශ්නේ. සතිමත් වෙන්න ඕනේ මේ කුසල ධර්මවල වල බාහිර වෙන්නේ ඇහිඳ කනින්ද මුඛයෙන්ද නැත්නම් විඤ්ඤාණයෙන්. මෙන්න මේක තීරණය කරගන්න ඕනම නැතිව වැඩ ඒකෙන් නතර කිවම හරියනවා මොනවද මට ඇහි කෙලෙස් උපදිනවා ඒක වැටේ කණින් කෙලෙස් උපදිනවා මොකද දැනගන්න ඇහි උපදිනවා දෙමිනිගත්තාම කන්නේ. කිල්ලපදිනවනේ, කොළඹපදිනවනේ. ජීවෙන් කන්නේ නාදී මේ ජීවෙන් කන්නේ ජීවෙන් නාදී කයි ප්‍රින්ටින් කරේ. හිතේ කොළඹපදින උපදින තමයි මොන කලාවකද නම් සිදුට අනුවාරයක් ඕකදින්නේ අකුසල්. ඒක දකිමත් වෙච්ච ගණන් වල ගිහලා හපෙන්න අපිට දෙනවා. ජීවිත පස්සේ වගේ රසවත් දෙන්න වෙන පස්සක් ආවෙනවා. කෙනෙකුට වැඩි මට ඇහෙන් කෙනෙකුට කියනවා පේනවා. කණින් කියලා සුදු කියලා බා ඒ වෙලාවේ දාන්න. නාමයෙන් දිවේ නම් කරගත්තේ තමයි උපදී මාර්ගය අල්ලගන්නේ. මේ මේ විදිහට හිරොත්තත්තං අදති හිරොත්තත්තං විපන්නස්ස අසුබනිසෝ හෝති ඉන්දියනම්. හිරොත්තත්තරේ යම් කෙනෙක් නැත්තම් මගේ හිත දැන් හොවිලාන්නේ ඇහැට. මේ අතරත් මගේ හිත දැන් අනික කියලා අපේ බයලජ්‍ය ටික පහර වෙලා නැතිනම් මේ සංගය ඇති කිරීමේ හේතු නැතනම් යම් වෙලාවකට කරගන්න යන්නේ නිසා අපි කියනවා මම මේ ප්‍රදේශයෙන් කිසිම වචනා ඉස්කීම් ගැදලා ඒක දිහා බොහෝම ආසාවෙන් බලන ඉන්නවා ඒක ඕකයි කරගත්තාම විතරක් දෙයෙන් යෝගාවචරේ කපුදයි මේක ඉතින්දී සුදුකොටම අපි මේක පිළිබඳව ඉන්දියාව වල ඇති කියන්නේ අයිතිවාසිකමක් පුළුවන් කාටවත් ලැබෙනවා එනිසා සතිය බලය බලය දෙකේ ඉන්දියාව ඉන්දියාව වල තමයි ජීවිතය ඒක මාර්ගයන්වගේ පටන් අරගන්නේ සම්මාදිට සම්මාදන්තප කියන ප්‍රඥා ශික්ෂා. ප්‍රත්‍යධිකාර පද තමයි සීල ශික්ෂාව කියලා කියන්නේ. සම්මාවාච සම්මාකම්මන්ත සම්මායි. ඉතින් බුදුරජාණන් කියන මේ පාරික හැරෙන්න ඕනේ කොහොමද නේද? සීල සමාධි ප්‍රඥායේ ක්‍රමී. ඒක නිසා මේ ප්‍රඥාව සීල සීලයට ප්‍රඥාව කියන සම්බන්ධතාවයට බලන් ජීවන හැරෙන්න සමාධිය බව හැබැයි නමුත් වැඩි කෙරෙන්නේ සීලෙකුයි ප්‍රඥාවෙන් පස්සේ. එතන සෝනදාන සූත්‍රයේ බලවතනදී සීලවන්තස්ස පඤ්ඤය. පඤ්ඤාවන්තස්ස සීල. සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීල. සීල පඤ්ඤා ලෝකේ අක්‍රමකාය කියලා මේ දෙකයි ලෝකේ අග්‍රම ධර්ම. සීලකප්පත. එන්න මේකට මැදිහත් වෙන සති ධර්මයේ අන්ති ධර්මයේ තා විද්‍ය ධර්මයේ තමයි මේ සමාධි ධර්මයේ කියලා කියන්නේ. ඒකෙන් කරන්නේ මේ දෙන්න අතර ඍතු සංවේදනයක් ඇති කරගන්න. ඒක සමාධි ධර්මයේ කියන විශේෂයක් කියලා නේ. ඒක මාර්ගයේ පමණයි අවශ්‍ය වෙන්නේ සීල සංවරයේ ප්‍රඥා සංවරයට ප්‍රඥා සංවරයේ නැවත සීල සංවරයට මේ ප්‍රතිඋත්පන්න ක්‍රමේ පරිණාමපාර ක්‍රමේ යනවා නම් ප්‍රඥාව ඇති වෙනකොට අනිවාර්යයෙන්ම සීලවන්තෙක් වෙනවා සීලවන්තෙක් ප්‍රඥාව වන්තනොත් ඉන්නේ විදියක් නැහැ ඒක අතපොතුම සම්බන්ධයක් තියෙනවා ඒක නිසා සීල සංවරයෙන් පස්සේ ඉන්දිය සංවරය කියලා සාකච්ඡා කරන්න ගත්තේ ඒකක් කියලා සමාධි සම්බන්ධයි ඒක බලපානවා සති සංගය කන්තන වීර්ය සංගය කියන්නේ. සති සංගය කියලා කියන්නේ සත්‍ය ආකාරයට චක්‍රාරූපණී ස්වාධීනවරේ. ඒකෙන් අභිජාතෝමනස පාරන වෙන ආකාරයට ඇහැ සංවර කරගන්නවා. එතන ඇහැ සංවර කියන්නේ කිසිම තැනක උපදින්නේ ඇහෙන් බව සතිමත් වීම. සති සංගය කියලා කියන්නේ කම හොති සිතස්සන් නැස. ඒක මොකද සීසලද? දැඩි මඩගෙන බඩ පිළිසි ගැතිය. ආදීනේ උත්සාහක භාවය නැති වෙනකොට ඒක නිවිලාරම්භ වස්තුවක් කරගන්නවා මිස කුසීත වස්තුවක් කරගන්නවා. ඒක ඉවසීමේ ශක්තිය තියෙනවා. දැඩි විතරේ බතන්න පුළුවන්. දැඩි පුරුෂ මේක කරගන්න පුළුවන්. දැඩි බහිරින් කරගන්න පුළුවන්. දැඩි බල පිච්චි ගැතිය කරගන්න පුළුවන්. ඒක ආනේ විදෙන්නේ මදි මේ කරනකොට සතෙක් කරනකොට ඒ වගේ ඇති වෙන පහස විඳ දරා ගන්න බැරි නම් කවදාවත් මේ සංවරයට ප්‍රතිපදාවක් එන්නේ නිදේශනවලේ කියලා කියන්නේ නෝපන්නා වූ අකුසල් රහිත ජීවිතයක් පිණිස. උපන්නා වූ කෙලෙස් සුඛීම පිණිස. නෝපන් කුසල් ඉපදීම පිණිස උපන්නා වූ ප්‍රතිම පිණිස කරපයි. මේ විදිහට සති සංවර, කාන්ති සංවර, විජය සංවර කියන මේ තුන අපිට පොදු නමකට දාන්න පුළුවන් සමාධි සංවරය. මේක නම් අරුම විචිත්‍රයි. ඉතාමත් විචිත්‍රයි. පුද්ගලයා පුද්ගලයාට විචිත්‍රයි. ඒ නිසා ඒකෝත්නා තම තමන්ගේ සමාධිය ලබා ගන්නට ඊයේ තත්ත්වයන් දැක්කදී විවිධ සංවර ක්‍රම පාවිච්චි කරනවා. සමහරවල් සති සංවරය පාවිච්චි කරන කෙනාගේ වැඩ පිළිවෙල තව කෙනෙකුට බෑන් දුනා සම්පි සංවරයෙන් තොරයි වගේ. සීල සංවරයෙන් තොරයි වගේ. නමුත් ඒ මුදින කෙනාට තේරෙනවා නම් සීලෙක හිටපුමම දැන් සතිය සමාධියකින් කටයුතු කරනවා මට මේකේ ඥානෙ උපකරනවා නෑ. ඉතින් ලෝකයේ අපිට දෙන නිවේදන ආස්තිකමත් නාස්තිකමත් අපිට ඒවා ඉක්මවල යන්නේ. මොකද තමයි ඉන්නේ ඉත අමාරුවෙන් තමයි මම සීලංගය අත්දැකගත්තේ. ඊට පස්සේ දැන් යාම් තමයි සමාධි සංවේගය කරන්න උත්සාහ කරන්නේ. ආශ්‍රද ප්‍රසාර කරන සංකීර්ණක ආනාපාන සති. ඉන්නව හැකීම ගන්නවා සතිමත් වෙනවා. ඉතින් සතිමත් වෙන්නේ ඉන්නේ ඉන්දියාව හොඳ නැහැ. ඉන්න දැන හොඳ නැහැ. ඒක බල නැත්තම් ඒක නරක වෙන්න පුළුවන්. නමුත් තමයි වැටෙනවා. අර මානසිකයන්ගේ ඉන්නකොට මට දැන් වැඩි වේලාවක් අරමුණේ ඉන්න පුළුවන්. ඉන්නකොට මේ ඉන්නනවා රැකිනවා මේ කවර කරගන්න පුළුවන්. ආස්වාද ප්‍රසවාර වාරේ කොල දරගන්න පුළුවන්. සක්මන් කරනකොට වමවත් අබන වාරේ තත් ධර්ම ධර්ම වාරේ කින්කල දරගන්න පුළුවන් ආදි වශයෙන් මේ අතිය විශේෂණය වෙනවා. විශේෂ වෙනකොට ස්ථාන වශයෙන් එනකොට ඒ පුද්ගලයා තුළ බොහෝ වේලාවක් අරමුණේ හෝ ඉරියව්වේ එක දිගට පවතින්න පුළුවන් ගැටය තමයි ලෝකයාට පෙන්නු කියලා. මුතු යෝගාවචර ලබන්නේ අර කියන සත්‍ය කරන්නේ. කන්ති සංවරය කියන්නේ පොඩ්ඩක් වේදනාව ආවද වහාම නැගිටලා ගොඩේ. මොකද ඒක අපේ ඉස්සර දැකලා. කවු කරලා තියෙනවා. මේක වැඩිය ශක්තියක් කරගෙන ඉන්නවා. සම්මුදවසු භාවනාවේ තුනේ පා. ආදි වශයෙන් අර ඉන්නේ කොන්සොන්සිටි ගතිවල පෙන්න උත්සාහයට භාවන දක්වන හදිසි කීපන ගතිය නැතකල කවුටි කරනවා. දැන් වීඩියෝ කරනවල එනකොට සාමාන්‍ය කවමරි ආකෘත පරිභව කරන නුරුස්නාදීවා කියනවා ඉතින් උනන්න පුළුවන් නේද? ඉතලා මේ තාම ඉතිරිලා නැති කෙනෙක් බෝපදෙවිම පිටපතට කතා නොකර ඉන්න පුළුවන්. ඉතින් අයින් කරගෙන ඉන්න පුළුවන්. දැන් හත නොදක්කා ඉන්න පුළුවන්. හැමෝටම ලෑ වුණා කියන්නේ පුළුවන්. නැත්තම් පුළුවන් කම දෙන කොන්දපන් නැති මේක මේ වගේ දෙන්න පුළුවන් ආදි වශයෙන් ඒ වීර්ය කරන්න නම් අර කාම සතියෙන් ශාන්තියෙන් ලකුණුකට ඇදෙන්න. ඒක හැකෙන්නේ ඒ තුලින්ම මේ විනෝදාංශයක් ඇති කර ගන්න ඕනේ. කවුරු කෙනෙක් වගුරුවවා මගේ කාලක්ෂත් මම කරන්නේ. මම කියන්නේ සර්වඥාදී කියලා කියන විදිහට අපන්නේ ප්‍රතිපදාව. අනුරුත ප්‍රතිපදාවේ මේ ඉන්නේ තමයි ඇති කරගන්න. ඒක සාන්තර කලින් සාකච්ඡා කරපු උපදීමත් සංකාරී ඒ වගේම ජාති ආයෝගයේ මේ ඉන්නේ තමයි කියන මේ තුනටම එකතු කරලා කියනවා අඛණ්ඩ ප්‍රතිපදාව කියලා. ඒ ඔක්කොම ආයතෙන් ඇති කරන්න පුළුවන් දේවල් නෙවෙයි. සමාන මේ භාවනා කරන සමාධිය වැඩෙනකොට ඒක පටන් ගන්නවා. ආන්නේ එතකොට එන කාම සාධිය කරන්න ගන්න කන්දයි මේ බලන්න. ඒ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ. එහෙනම් ධර්ම සාකච්ඡා කරන නිකන් මේක හරියන්නේ නැහැ. අපි ආරම්භනික භාවනාවක් කියන්නේ. ආරම්භනික භාවනා කරනකොට තමයි තේරෙව වෙනකට වඩා හිතවිලි තුන භාවනා ඉන්න පුළුවන්. වෙනකට වඩා වේදනාදී භාවනා ඉන්න පුළුවන්. වෙනකට වඩා රාජ්‍යයේ භාවනා ඉන්න පුළුවන්. ආන්නේ ඉන්න පුළුවන් කියනකොට ශක්ති භාවනාවක් දැක්කානේ සාධක කරනවා. මෙතෙන් දැක්කේ මధుරතාවනේ මිනිහාපර හිතිවි ගානිට කුත්තරයි. කුත්තරයි. දශබත්තරගෙන යන්න පුළුවන් නම් ඒවා නැතිව යන්නේ කියලා ඉන්දිරාගට. ඒ පුණාකම සමාදාන. මේ මතින් ඉදිරියට යන්න පුළුවන් ශක්තිය වෙනවා ක්‍රම ක්‍රමෙන් ක්‍රමයෙන් යෝගේ. ඉන්දිරාගරේ පිළිබඳ බුද්ධ අධිකාරී ශක්තියක් එනවා. ඒ නිසා මේ ඉන්දිරාගරේ පිළිබඳ වැඩ පිළිවෙලේදී ඉන්දිය සංවරය ඇති කර ගන්නා පිටසක් එක්ක හිතුවත් ඇත්තටම වැඩි නෑ. ඒවා තම උත්සව වැඩි කියලා ප්‍රයත්න කරන්න මොස්කවන්නේ නැහැ අනුකම්පා කරනවා නමුත් තමන් අසුරුකම දරගන්න ඕනේ මේක හැදෙන්නේ නම් අර සංවර පහතුලින් ඒ සංවර පහට අපි අනුග්‍රහයක් දෙන්නේ නමුත් නැතුණයි කියලා කවදාකවත් නරකට අංගන්නේ මම දකින්නේ මගේ ජීවිතේ අනුන්ගේ වැරදි දැකීම පිළිබඳ උචිත වැඩ වෙනවා නම් නිවිතරවද නැති අනුමෝදක කරගතයි අනුකම්පාවෙන්මයි සිතවල කරපව කරන්න පුළුවන් දෙයක් කරලා තමයි යෝගාවචරයේ බව කටයුතු කරගෙන යන්න පුළුවන් උපමාකාරයෙන් කියන්නේ කවරක් කරයි මේක දිවල් වල මොකද සුද්ධ පරමාර්ථය කරන්නේ සුරජින ආත්ම දේවතාව සාමාජික පරමාර්ථය ඒකට මෙතන ඉවරන බුලවම කරන්නේ නැහැ ඒක නිකන් සාමාන්‍ය සුත්තපද නාට්‍යකට ගන්න බෑ වගේ. මේ විදිහට ගැඹුරක් කියනවා. සෑම කෙනෙකුට කරන්නේ තමයි ජීවිත පරිත්‍යාගය සීල සංවර සමාධි සංවර ආනිවිදි ඉන්ද්‍රයන් වල තමයි තේජේ සමගියට අසුරත නිවනට ඍතු සම්බන්ධය දෙන්නේ වෙන විදිහට අපේ දුකානික වචනේ කියනවා නම් නීතිකරණයේ ප්‍රතිඵල වෙයි වැදගත් අපි ඉසුක නාඩක් ආනිසුක නාඩකයේ ප්‍රධාන වශයෙන්ම රැස්වෙන්නේ වචන වලින්. සල්සිතියෝගේ ඉස්සරහේ වැඩ පිළිවෙලකින් කියනවා. ඒක මම කියන්න තියෙන්නේ පැවිදි වෙනවා. ඒක සම්පදායට අවුරුදු 20ක්වත් යනවා. ඒක අදුගානේ ජාතිවත්යෙන් අවුරුදු 25යි. එතකම මේ සිදුවෙන ඉන්දිය අසංගතතාවය පිළිබඳව එල්ලම් කරගන්නවා. මාසික ගෞරවයෙන් කරගන්න තමයි වශයෙන් කියවන්න ඕනේ. සාසනික වශයෙන් බාහිර කිව්වනවනේ අනේ බුදුමාහාරයේ එකට කිරි වතුරයි කියලා කියනවා වගේ ඕනම අදාළ කෙනෙකුට ඕනම සංවර කෙනෙක් කියන්න පුළුවන් එතනදී නාම ආහාර දෙන්න වැරදිලා කියලා කියන නාම කරා. අසම්බර කෙනාට කවුරු දෙන්නාට. මේ සංවර දෙන්න මුල්ලේ කියතෝ මේ සංවර ධර්මයේ පිළිබඳ දුරුවල ගරු කරලා ඉතන අනිත් පැත්තට සංවර නොවි වෙන තත්ත්වයක් පස්සෙම ආයෙත් තමයි අපි සංවර වෙච්ච සත්‍ය පිළිබඳ මුල් තියාගෙන හදවත ඇවිසින් උන් කිපිච්චාය ප්‍රත්‍යලා ගන්න කියලා ලැබිච්ච දේට අපි සමාදන් වෙනවා. ඉතින් කටයුතු කරනවා නම් සුද්ධම විදියට මේ බුදුහාමුදුරුවෝ සම්පාදී වේ. අර හරි පැත්තට බුදුෙන් දැරලා නරක පැත්ත සාමයේ පුරුෂෝපාද පස්තර ගත්තාම ඇක්චුලිටම නිරය ගොඩේ ඉතුරුනවා සාසනේ සජීවීකම්. නැත්නම් ආයතන වලින් කියන්නේ ආයතන පණනේ ආන්නේ ආයතන වලින් පේන කරන්නේ. එතකොට තමයි කවදාවත් තමයි උරුමයෙන් තොරව ස්වාධීන ජීවිතයක් ගත කරන්න එක ධර්මයෙන් ගුණ සත්‍ය ලැබෙන්නේ අවධානයේ නිවනට මුක්තියක් කියන්නේ. එදා සියලු දෙනාම හිතාගන්නේ මේ අපි කරගෙන යන වැඩි කාටවත් මුදල් ප්‍රකාශ කරන දැක්කේ අන්තිම කාන්තික සාධන කුඩයක් අද කරන්නේ. අපි දැනගන්න ඈ සාසනක් කරති. ඒ නිසා අපි අපිම සමාදන් වෙලා අපි අපිට මේ ආදාසය කරගෙන ඉන්නේ ළඟදී කියන නිම්නදී පැතිරගෙන යනවනම් ඒ කාන්තේ මාකට සොල ධර්ම සම්පූර්ණ වෙන වක්කාරකින් මේ වක්කාරක මාර්ග කරන් හදනවා සිනාගමේ ශක්තිය ධෛර්යය බලයෙන් දිවහාරන ප්‍රාර්ථනාවෙන් අද දෙනී සම්පූර්ණ සමාප්ත කරනවා විශේෂයෙන්ම නිස්සාරණේ ආරණ්‍ය සේනාසවාසී උපචාරද ගරු උතුම් විචකර ධම්ම ජීව සෝප්‍රාණයන් වහන්සේ